සසර බයකරු බව දකින අවබෝධයෙන් යුතු ජීවිත මගක් ඔස්සේ ජීවිතයට වටිනාකම් පෙළගස්වන පින්වත් ඔබ උදෙසා බෞද්ධ රූප වාහිනිය sannivedanaya කරන විශේෂ ධර්ම දේශනාව මෙලෙස ආරම්භ කරන්නටයි සූදානම. පින්වත්නි, නිවැරදි ත්‍රිපිටක ධර්මට අනුව සමත වෙදසුන් වඩන අයුරු නිවැරදිව පහදා දෙන අරුමුණ දෙස සිහියෙන් බලා සිටීම හෙවත් ධම්ම නිසාමන උපදේශන මාලාව නම් වූ මහා සතිපට්ඨාන ධර්මදේශනා මාලාව මෙලෙස ආරම්භ කරන්නටයි සෝදානම. අද මේ ධර්මදේශනාව සුපුරුදු පරිදි සජීව පටිගත කිරීමක් ලෙස සිදු කරන්නේ රාජගිරිය ජයසේකරාරාම විහාර පරිශ්‍රයේ මේ දම් සභා මණ්ඩපය තුළයි. ධර්ම දේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන සුපුරුදු පරිදි මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නිවැරදිව ධර්මය දකින්නට නිවැරදි ගමන් මගක් ඔස්සේ ජීවිතය ජීවත් කරවන්නට මෙවතුම් වූ ධර්මදේශනා මාලාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳවයි මේ සිහිපත් කිරීම. රාජගිරිය ජයසේකරාරාම විහාරාධිපති අතිපූජනීය රජවත්තේ වප්ප ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා උපදෙස් ආශිර්වාදය අනුව කොළඹට රාජගිරියේ පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන් පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය දූදරුවන් ප්‍රධානව ඒ පවුලේ සියලු ඥාතීන් එවැගේම කවදත් කොතැනකදීත් පින්කම් වලට නිතර රැස්වන එතුමන් ඇසුරු කරන ඒ පින්වත් සියලු හිතමිත්‍රාදීන් පිරිසත් එක්ව අද මේ පින්කමේ සුපුරුදු දායකත්වයේ දරමින් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව පටිගත කරන මේ ධම්සභා මණ්ඩපය මේ ධර්ම මන්දිරය බොහෝ ජනතාවකට සදහම් අසන්නට ඒ සෙවන නිර්මාණය කර දෙන්නේ කවදත් කොතනදීත් පින්කම් වලදී මුල් තැනගෙන කටයුතු කරන තවත් සැදැහැති පින්වත් දෙපළක්. ඒ අපේ පින්වත් සුදත් තෙන්න කෝන් මැතිතුමන් ඒ වගේම සංධ්‍යා තෙන්න කෝන් මැතිණිය ප්‍රධානව ඒ පින්වත් පිරිස ඊටාම ගෞරවයෙන් අපි මේ මොහොතේදී පින් අනුමෝදන් කරමින් සිහිපත් කරනවා. එසේනම්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 රාජගිරිය ශ්‍රී ජයසේකරාරාම අධිපති අති ගෞරවනීය අවසරයි රජවත්තේ වප්ප අපේ අනුනායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසර සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ විශාල පිරිසක් සැදී පැහැදී සූදානම් වෙන්නේ මේ පරම ගම්බීර වූ සතිපට්ඨාන සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් සිදු කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා පිනතුනේ පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්නට යෙදුනේ මේ ප්‍රීතිය කියන වචනය සාකච්ඡා කරමිනි. ශරීරයේ පුරාම ප්‍රීතිය පැතිරෙන හැටි ඒ ප්‍රීතිය පැතිරෙන විට ශරීරයේ තියෙන අනික් සියලුම වේදනාවල් එක්ක ප්‍රීතිය විසින් කාලා ඉවත් කරනවා එහෙම නැත්නම් හාරලාම ඉවත් කරලා දාලා මුළු ශරීරය පුරාම ප්‍රීතිය කියන ධර්මතාවය පතුරවනවා කියන කාරණාව සාකච්ඡා කරමින් අපි ධර්ම දේශනාව නිමා කළා. විනතුනි අද දේශනාවේදී අපි මේ කාරණාව තව ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කරමු. මේ ආනාපාන සති භාවනා ක්‍රමයේ චතුෂ්ක හතරක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා පැහැදිලි කරලා තියෙන බව අපි දැන් සාකච්ඡා කළා. ඒ චතුෂ්ක හතරේ පළවෙනි චතුෂ්කය කායානුපස්සනාව සමග පළවෙනි චතුෂ්කය අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවරයි. මේ පළවෙනි චතුෂ්කය සාකච්ඡා කරලා ඉවර කිරීම තුළ යම් කෙනෙක් වීරිය වඩනවා නම් වීරිය වැඩුවා නම් මේ පළවෙනි චතුෂ්කය ඇතුලේ ප්‍රථම ධානය දක්වා ගමන් කරන්න අවශ්‍ය මාර්ගය පැහැදිලි වෙලා තියෙනවා. ඊට අමතරව දෙවන තුන්වන හතරවෙනි වශයෙන් තව චතුෂ්ක තුනක් තියෙන බව සාකච්ඡා කළා. එhmenan දෙවනි චතුෂ්කය වේදනානුපස්සනාව වශයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කායानुපස්සනාව වශයෙන් ප්‍රථම චතුස්කය සාකච්ඡා කළා. දෙවන චතුස්කය වේදනානුපස්සනාව වශයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි ඒ කාරණාව තමයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඊළඟට පිනතුනි මේ ප්‍රථම පියවර හැටියට ප්‍රීතිය සමග ආස්වාස කිරීම ප්‍රීතිය සමග ප්‍රාස්වාස කිරීම ප්‍රථම පියවර හැටියටත් දෙවන පියවර හැටියට සැපය සමග ආස්වාස කිරීම සැපය සමග ප්‍රාස්වාස කිරීම කියන කාරණාවත් සඳහන් කරලා තියෙනවා දෙවනි චතුස්කයේ පළවෙනි සහ දෙවනි පියවර හැටියට. එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු මේ කාරණාව මේ ප්‍රීතිය කියන පදෙහි ප්‍රීති ශීර්ෂයෙන් වේදනාව කියන ලදී. ප්‍රීති ශීර්ෂයෙන් වේදනාව කියන ලදී. ඒ සඳහන් කරලා තියෙනවා පීති පදේ පීති සීසේන වේදනා උට්ඨා. ඒ කාරණාවෙන් තමයි සඳහන් කරන්නේ ප්‍රීතිය කියන පදයේහි ප්‍රීති ශීර්ෂයෙන්. ඒ ප්‍රීතිය හිසින් ප්‍රීතිය ප්‍රධාන කොටගෙන වේදනාව කියන ලදී. ප්‍රීතිය ප්‍රධාන කරගෙන වේදනාව කියන ලදී. මෙතන ඒ නිසා සඳහන් කරනවා වේදනාව කීවම අපිට දැනෙන්නේ දුක වේදනාව කියපු ගමන් දුක කියන කාරණාව තමයි අපේ හිතට එකපාරම එන්නේ. නමුත් මෙතන මේ පාළීය වේදනාව කියලා කියන්නේ පාළීයේදී වේදනාව කියලා කියන්නේ දැනෙනවට යම් දෙයක් මනාව දැනෙනවට තමයි පාළීය වේදනාව කියලා වචනේ හඳුන්වලා තියෙන්නේ. ඒ නිසා ඒ දැන ගැනීම දුක සැප සහ අදුක්කම සුඛ ආදී වශයෙන් කාරණා තුනක් පැහැදිලි කරනවා. දුක සැප අදුක්ඛම සුඛ කාරණා තුනක් පැහැදිලි කරනවා. එතන සඳහන් කරනවා සැපක් දුකක් නැති උපේක්ඛා කියන ආකාරයට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා. සැපත් දුකත් නැති උපේක්ඛා කියන ආකාරයෙන් තමයි මේ අදුක්ඛම සුඛ කියන කාරණාව පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා පින්නතේ මේ ශාසනයේ මේ කාරණාව අතීතයේත් බොහෝ දෙනා භාගයට ඉගෙන ගත්තා. මේ අදුක්ඛම සුඛ කියන මේ කාරණාව නැත්තම් මේ සැප දුක කියන කාරණාව භාගයට ඉගෙනගෙන විවිධ වූ අදහස් ඉදිරිපත් කළා. විවිධ තර්ක ගෙනහැර දැක්වුවා. නමුත් භාග්‍යතුන් වහන්සේ කුමක්ද දේශනා කරලා තියෙන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් කියන එක සවිස්තරව සාකච්ඡා කරගන්න එක තමයි හරි වටින්නේ ඒක භාගයට ඉගෙන ගන්නවට වඩා එනිසා මේ සූත්‍රයේ විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකායේ බහුවේදනීය කියන සූත්‍රය මේ සඳහා කරුණු කාරණා රාශිය අපිට පැහැදිලි කරන තවත් වැදගත් සූත්‍ර දේශනාවක් බහුවේදනීය සූත්‍රය බහුවේදනීය සූත්‍රයේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ඇතැම් තැනක සැප දුක කියලා විතරක් දේශනා කරලා තියෙන බව. සමහර තැනක දේශනා කරලා තියෙන්නේ සැප දුක කියන වචන දෙක විතරයි. තවත් තැනක දේශනා කරලා තියෙනවා සැප දුක උපේක්ඛා කියන කොටස් තුනම ප්‍රභේද කරලා දේශනා කරලා තියෙනවා. සැප දුක සහ උපේක්ඛා කියලා. ඊළඟට පැහැදිලි කරනවා තවත් තැනක සෝමනස්ස, දෝමනස්ස, සුඛ දුක්ඛ උපේක්ඛා කියලා කරුණු පහකට ප්‍රභේදගත කරලා මේක දේශනා කරලා තියෙනවා කියලා. අන් ඒ නිසායි සඳහන් කළේ මේ කාරණාව භාගිත ඉගෙනගෙන කවදාවත් මේ ශාසනයේ ඒක තර්ක විතර්ක කෙරුවට හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව සාකච්ඡා කරලා දේශනා කරලා තියෙන්නේ කොයිතරම් කොහොමද? අපිට අනුකම්පාවෙන් පැහැදිලි කළේ කොහොමද කියන කාරණාව සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න ඕනේ. ඒකයි සඳහන් කළේ එක තැනක සැප දුක කියලා තියෙනවා. එක දැනක සැප දුක අදුක්ඛම සුඛ ආදි වශයෙන් නැත්නම් උපේක්ඛා ආදි වශයෙන් දේශනා කරලා තියෙනවා. තවත් තැනක සෝමනස්ස, දෝමනස්ස, සුඛ, දුක්ඛ, උපේක්ඛා කියලා ආකාර පහකින් පැහැදිලි කරනවා. ඒ විතරකුත් නෙමෙයි පින්නතුනි. මේ බහුවේදනීය සූත්‍රයට අනුව තව පැහැදිලි කරන කරුණු තියෙනවා. මෙතන ආකාර පහයි තව තැනක ආකාර 6ක් පැහැදිලි කරලා තියෙනවා. තව තැනක ආකාර 18ක් පැහැදිලි කරලා තියෙනවා. තව තැනක ආකාර 36ක් පැහැදිලි කරලා තියෙනවා. තව තැනක ආකාර 108ක් පැහැදිලි කරලා තියෙනවා. මේ කාරණා ටික හරියටම සම්පූර්ණ කරලා ඉගෙන ගත්තාම තමයි මේ කරුණ අපිට වැටහෙන්නේ. ඒකයි සඳහන් කරලම තියෙන්නේ අතීතයේත් මේ කාරණාව භාගෙට ඉගෙනගෙන බොහෝ දෙනා තර්ක විතර්ක ගොඩ නැගුවා. නමුත් මේ කරුණු ටික හරියටම ඉගෙන ගත්තා නම් තර්ක විතර්ක ගොඩ නගන්න වෙන්නේ වෙන්නේ නැහැ. එදාට Tamanට හරියට ධර්මය අවබෝධ වෙන එකයි වෙන්නේ. ඒ නිසා මේ ධර්මය හොඳින් හදාරන අය මනාව ඒ දැනගත යුතුයි කියන කාරණාව පැහැදිලි කරනවා. හොඳින් හදාරනවා නම් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනේ සම්පූර්ණයෙන් සම්පූර්ණයෙන් හදාරගන්න එක ඊටාම වටිනවා. බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයේදී කොයිතරම් ප්‍රභේදයන් දේශනා කරලා තියෙනවද? ඒ කියන්නේ මේ සැප දුක කියන කාරණාවේදී ප්‍රභේද කීයක් දේශනා කරලා තියෙනවද කියන කරුණ මනාව හොයාගන්න එක වටිනවා. ආන් ඒ අවබෝධය ලබන්න නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පරිදිම ධර්මය හදාරන්න ඕනේ කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්මය හදාරන්න ඕනේ කියලා කියහම ඒ කාරණාව දැන් අපේ අය දන්නවා. කොහොමද භාග්‍යතුන් වහන්සේ ධර්මය හදාරන්න දේශනා කළේ කියලා. ඒ විදිහටම ධර්මය හදාරන්න ඕනේ. ආකාර පහක් යටතේ ධර්මය හැදෑරිය යුතුයි කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. සුතා, දතා, වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්දා මේ ආකාර පහ යටතේම හදාරපු කෙනා තමයි මනාව මනාව ධර්මයේ හදාරපු කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා මෙතන වෙන ප්‍රමාණයක් විතරක් සඳහන් කළොත් නැත්නම් කියන්නේ මේ සම්පූර්ණම මේ කාරණාව සාකච්ඡා නොකළොත් ඒ කාරණාව හරියටම ඉගෙන ගන්න බැරුව යනවා. හරියට මේ කාරණාව සම්පූර්ණ වුණේ නැහැ කියලා කියන්නේ ඒ කාරණාව පිළිබඳව අවබෝධයක් හරියට නැති නිසා ඒ කාරණාව ඉස්සරහට දියුණු කරගන්න අපිට බැරුව යනවා. නමුත් අපි මේ සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවේදී මේ 108ක් වූ ප්‍රභේදගත කාරණා සියල්ලම සාකච්ඡා කරන්නේ නෑ එහෙම වුණොත් මේ දේශනා මාලාව ඊටාම දීර්ඝ දේශනා මාලාවක් බවට පත් වෙනවා. මොකද මේ දේශනාව පටන් ගන්නකොටම අපි සඳහන් කළා සතිපට්ඨාන සූත්‍රයේ සාකච්ඡා කළාට තවත් සූත්‍ර දේශනා ගණනාවක්ම මේකට සම්බන්ධයි කියලා. ඒ නිසා එවන් සූත්‍ර මොනවද කියන කරුණු විතරක් තැන් තැන් වල අපි සඳහන් කළා. දැන් අපිට ඒකට අද තව අලුත් සූත්‍රයක් එකතු වුණා මේ බහුවේදනීය සූත්‍රය. මේ මේ සම්බන්ධයෙන් බහුවේදනීය සූත්‍රයේ කරුණු බොහොම සඳහන් කරලා තියෙනවා. තවත් සූත්‍රයක් සම්බන්ධයෙන් අපිට අද ඉදිරියේ තවත් කරුණු හම්බ වෙවි මේ සම්බන්ධව සාකච්ඡා වෙන්නේ. නමුත් අපි මේ සතිපට්ඨාන දේශනාවට යම් ආකාරයකින් උපකාර වෙන කරුණු කීපයක් විතරක් මේ අවස්ථාවේ සාකච්ඡා කරමු. පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති මෙතන එහෙම කියලා සඳහන් කරන්නේ ප්‍රථම චතුෂ්කයේදීම මේ පුද්ගලයාට අඩුම තරමේ ප්‍රථම ධානයවත් ලැබිලායි තියෙන්නේ ඒ කියන්නේ කායානුපස්සනාව සම්පූර්ණ කරනකොට ප්‍රථම ධානය ලැබිලයි තියෙන්නේ. දැන් එතකොට මේ දෙවනි චතුස්කයේ බොහෝ කරුණු ඉදිරිපත් කරන්නේ ඒ ධාන සෝය භුක්ති විඳින පුද්ගලයාගේ මට්ටමින්. ඒ මට්ටමින් තමයි මේ කරුණු සාකච්ඡා කරන්නේ. එනිසා අපිට එකපාරම සමරලාට ගෝචර වෙන එකක් නැහැ. නමුත් නැවත නැවත අහලා ඒක ධාරණය කරගෙන අවබෝධ කරගන්න පුළුවන්. නමුත් අපිට ඒක එච්චර දැනෙන්නේ නැහැ අර ධානය සුවයේ ඉන්න කෙනෙකුට තරම් දැනෙන එකක් නැහැ. නමුත් අවබෝධ නොවෙන්නේ අවබෝධ නොවෙන්නේ නැහැ. එකයි එතන සඳහන් කළේ මේ ප්‍රථම ධානයටවත් එන්න පුළුවන් වෙච්ච පුජ්‍යලයාට තමයි මේ කරුණු පැහැදිලි කරන්නේ. ප්‍රථම චතුස්කේදී එතෙන්ටවත් එන්න පුළුවන් වෙන්න ඕනේ. ඉන් පසුව ප්‍රථම දෙවන තෙවන හතරවන ආදී වශයෙන් මේ ධානයන්ට සමවදින හැටි අපි සාකච්ඡා කරලා තියෙනවා ප්‍රථම චතුස්කයේ තුල මේ මේ විදිහට මේ ධානයන්ට සමවදින්න පුළුවන් කියන කාරණාව සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රීතිය සමග ආස්වාස කරමි කියලා මෙතන කියන්නේ මේ සාමාන්‍ය ප්‍රීතියකට නෙමෙයි කියලා පැහැදිලි කළා. ප්‍රීතිය සමග ආස්වාස කරමි කියලා කිව්වේ සාමාන්‍ය ප්‍රීතියක් නෙමෙයි මේ ධානා මට්ටමේ ඉන්න කෙනෙකුට ඇති වෙන ප්‍රීතිය ගැනයි මේ කියන්නේ. අපිට ඇති වෙන ප්‍රීතිය ගැන නෙමෙයි. ධාන සෝය විඳින කෙනෙක් ඒ ප්‍රීතිය සමග ආස්වාස කරන හැටි තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් සඳහන් කරනවා ධානයක තියෙන ප්‍රීතිය කියන අංගය කොයි වගේද? පින්වත්නි මෙතන පැහැදිලි කරනවා පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති කියලා කියන්නේ ප්‍රීතිය ප්‍රතිසංවේදනය කරමින් ප්‍රතිසංවේදනය කරමින් කියලා කියන්නේ ප්‍රීතිය හාත්පසින් දැනගනිමින් කියන අර්ථය. ප්‍රීතිය ප්‍රතිසංවේදනය කරමින් එතන පටි කියලා කියන්නේ පටි කියලා කියන්නේ හාත්පසින් කියන අර්ථය සංවේදනය කියලා කියන්නේ හොඳට දැනුණා. එතකොට පටිසංවේදනය කියලා කියන්නේ ප්‍රීතිය හාත්පසින් හාත්පසින් දැනගන්නවා. දැන් අපි කියනවා සමහර තැනක සංවේදී කියලා වචනය. සමහර අය සමහර දේවල් වලට ඊටාම සංවේදී වෙනවා. සමහර කෙනෙක් බුදු ගුණ අහනකොටත් හරියට සංවේදී වෙනවා. ඒ සංවේදී වුණා කියලා කියන්නේ ඒක හොඳට හොඳට දැනුණා කියන එක. ඒ නිසා සතුට වැඩිකමට කඳුළුත් එනවා. ඉතින් හොඳට හොඳට මේක දැනිලා සමහර කෙනෙකුට හිතෙනවා එහෙම කාරණා අහනකොට මේ ඇස් වලින් කඳුළු ගලන්නේ ලෙඩක්ද කියලා. ලෙඩක් නෙමෙයි ඒක. ඒ කාරණාව හොඳට ඇඟට හොඳට දැනිලා හින්දා. එහෙනම් මේ සංවේදී කියලා කියන්නේ හොඳින් දැනෙනවා. එතකොට පටි කියලා කියන්නේ ඒක හාත්පසින් අවබෝධ වුණා. එහෙනම් පටිසංවේදී කියලා කියන්නේ හොඳට දැනෙමින් ආත්පසින් අවබෝධ වෙනවා. ප්‍රතිසංවේදනය වෙමින් දැනෙනවා කියලා සඳහන් කළේ ඒ කාරණාව. ඒ නිසා එසේනම් ප්‍රීතිය සියලු පැතිවලින් හොඳින් දැනගනිමින් ආස්වාස කරන්නෙමි කියලා ඒ පුජ්‍යලා හික්මෙනවා. මෙතන හික්මීම කියලා කියන්නේ පින්නතුනේ සීලයට. හික්මීම කියලා කියන්නේ සීලය කියන අර්ථය. ඒ නිසා ඔහු වෙන කිසිම දෙයක් නොකර භාග්‍යවතුන් වහන්සේ කමඨහන තුල භාග්‍යවතුන් වහන්සේගේ කමඨහන තුල තමන්ගේ හිත රඳව ගන්නවා. හැම වෙලාවෙම භාග්‍යවතුන් වහන්සේගේ කමඨහන තුල හිත රඳව ගන්නවා. ඒ නිසා ඔහු ඒ වෙලාවට ඊටාම සීලවන්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ කමඨහන තුලම ජීවත් වෙන පුජ්‍යලයා තමයි මේ ලෝකේ හැබෑම සීලවන්තයා බවට පත් වෙන්නේ. ඉතින් අපි ඒ කමඨහනෙන් එළියට යනකොට අපි අර හැබෑම සම්පූර්ණ වූ රවුම් වෙච්ච සීලවන්තයෝ බවට පත් වෙන්නේ නෑ කවුරුවත්. යම් සීලයක ඉන්නවා. මේ කමඨහන තුලම හික්මෙන පුජ්‍යලයා ඒ වෙලාවට හොඳ හොඳ සීලවන්තයෙක් බවට පත් වෙනවා. සාමාන්‍ය සීලයකට වඩා උපසම්පදා සීලය ඊටාම උසස් කියලා සඳහන් කරනවා ඒ නිසා. මේ ලෝකේ තියෙන උසස්ම සීලය උපසම්පදා සීලය. දෙවියෙක් බ්‍රහ්මයෙක් ගාවත් එහෙම සීලයක් එහෙම සීලයක් නැති හින්දා තමයි දෙවිවරු බ්‍රහ්මවරු පවා ඇවිල්ලා වන්දනාමාන කරන්නේ ලෝකේ ඊටාම ඉහළයි මේ සීලය. ඒ නිසා වත්ත සම්පන්න උපසම්පදා සීලයක් හැටියට ඒ සීලේ පිහිටනවා නම් ඒකට කියනවා අදි සීල කියලා. වත්ත සම්පන්න උපසම්පදා සීලයක් කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ඒ සීලය එහෙම්මම මනාව ආරක්ෂා කරන්න උත්සාහ දරමින් සම්පූර්ණ කරමින් සීලයේ පිහිටන කෙනෙක් වත්ත සම්පන්න සීලයක් ඒකට කියනවා අදි සීලය. තාම ඉහළයි. ඊළඟට මේ භාවනා විදිහට පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විදිහටම හිත හික්මවනවා නම් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන ආකාරයටම ඒ සීලය ඔහු දැනුත් ආරක්ෂා කරනවා නම් ඒක අදි සීලයක්මයි. යම් කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට සිල් ආරක්ෂා කරන්න කියලා දේශනා කළා නම් එයත් එහෙම්මම ආරක්ෂා කරනවා නම් ඒකත් මේ ලෝකේ අදි සීලයක්මයි. අන් ඒ නිසා සඳහන් කරනවා සිතුවිලි මාත්‍රයකින්වත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් පිටට යන්නේ නැහැ කියලා කෙනෙක් කල්පනා කරනවා නම් ඒ නිසා මේ අදිශීල අදිශීල වෙනවා. සිතුවිලි මාත්‍රයකින්වත් පිටට යන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන්. මෙන්න මේ විදිහට ප්‍රීතිය සමග මේ ප්‍රීතිය මුල් කරගෙන වේදනාව දැනගන්නවා. මේ විදිහට උපදවා ගන්නා වූ ප්‍රීතියත් එක්ක ඒ ප්‍රීතිය මුල් කරගෙන මේ වේදනාව නැත්තම් දැනීම කියන එක මනාව අවබෝධ කරනවා දැනගන්නවා. ඒ නිසා සඳහන් කරනවා මේ වේදනාවේ ආකාරයෙන්ම මේ ධානයේ තියෙන ප්‍රීතිය කියන අංගය තුලින් ආස්වාස ප්‍රාස්වාස දැනගන්නවා. ධානයේ තියෙන අංගය තුලින්ම මනාව ආස්වාස ප්‍රාස්වාස දැනගන්නවා. මේ දෙකට අමතරව විශේෂයෙන් ප්‍රීතිය දැනගන්නවා කියන එක මෙතන සඳහන් කරනවා. වේදනාවේ ආකාරයෙන්ම ආස්වාස ප්‍රාස්වාස දැනගන්නවා. ඒ දෙකට අමතරව මනාව ප්‍රීතිය කියන එකේ පුජ්‍යලයා දැනගන්නවා කියලා සඳහන් කරනවා ආස්වාස ප්‍රාස්වාසත් දන්නවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස නොදැනී ඉන්නව නෙමෙයි. ආස්වාස ප්‍රාස්වාසත් දැනගන්නවා විශේෂයෙන් ප්‍රීතිය කියන කාරණාවත් මනාව මනාව දැනගන්නවා. ඒක තමයි මෙතන සඳහන් කරන මේ කාරණාවේ තේරුම. අන්න ඒ කාරණාව සඳහන් කරනවා මේ විදියට සඳහන් කරලා තියෙන පීති පදේ පීති සීසේන වේදනා උත්තා කියලා සඳහන් කරපු එකේ සම්පූර්ණ විස්තරයයි. මොකද ඒ ආස්වාස ප්‍රාස්වාසත් දන්නවා ප්‍රීතිය කියන කාරණාවත් දැනගන්නවා මේ පීති පදේ පීති සීසේන වේදනා උත්තා කියන කාරණාව හරියටම විස්තර වෙන්නේ එහෙමයි ආස්වාස ප්‍රාස්වාස කියන දෙකමත් දන්නවා ඊට අමතරව ප්‍රීතිය පිළිබඳවත් හොඳට දැනගන්නවා සුඛ පදේ ස්වરૂපේනේව වේදනා සැප සහගත මොහතක සැප දැනගනිමින්ම ආස්වාස කරන්නේ මේ සැප දැනගනිමින්ම පාස්වාස කරන්නේ මේ කියලා හික්මෙනවා. සැපය දැනගනිමින්ම ආස්වාසත් කරනවා. එතකොට ආස්වාසයයි සැපයයි දෙකම දෙකම දන්නවා. ඒ සැපය දැනගනිමින්ම ප්‍රාස්වාසත් කරනවා. එතකොට ප්‍රාස්වාසයත් සැපය දැනගැනීමම සිද්ධ කරනවා. ඒ නිසා සඳහන් කරනවා වේදනා සැපායුරින් දැනගන්නේ. ඊට අමතරව ආස්වාසයත් දැනගත යුතුයි. වේදනාව නැත්තම් සැපේ දැනගන්නවා වගේම ආස්වාසය කියන කාරණාවත් හරියටම දැනගත යුතුයි කියලා සඳහන් කරනවා. ඊළඟට පින්තුනි සඳහන් කරනවා මේ ආස්වාසය දැනගන්න ඕනේ මේ මේ ප්‍රීතිය භුක්ති විඳිනකොට ආස්වාසය කියන කාරණාවෙන් වැඩක් නැහැ. නැත්තම් ප්‍රාස්වාසය කියන කාරණාවෙන් වැඩක් නැහැ කියලා තව කෙනෙක් සඳහන් කරනවා කියලා සඳහන් පැහැදිලි කරනවා. ඒ කියන්නේ කෙනෙක් කියන කාරණාවක් මිසක් ධර්මයේ තියෙන කාරණාවක් නෙමෙයි. තව කෙනෙක් එහෙම කියනවා කියලා සඳහන් කරනවා. මොකද ප්‍රීතිය භුක්ති විඳිනවා නම් ආස්වාසයෙන් වැඩක් ආස්වාසයෙන් වැඩක් නෑ. ප්‍රාස්වාසයෙන් වැඩකුත් නෑ. දැන් තියෙන්නේ ප්‍රීතියයි ඒ විතරක් මෙනෙහි කරමින් භුක්ති විඳිනවා කියලා. තව කෙනෙක් සඳහන් කරනවා කියලා සඳහන් පැහැදිලි කරනවා. ඊළඟට එතන ධර්ම කාරණාව හරියටම විස්තර කරනවා. එහෙම නෙමෙයි ආස්වාස කරමි කියලා හික්මෙන්නත් ඕනේ ප්‍රාස්වාස කරමි කියලා හික්මෙන්නත් ඕනේ ප්‍රාස්වාස කරන බව ඔහු මනාව දන්නවා ඒ වෙලාවට ඒ මොහොතේම ඔහු ආස්වාසය පිළිබඳව සිහියකින්ම ඉන්නවා කියලා සඳහන් කරනවා ප්‍රීතිය භුක්ති විඳින අතරම ආස්වාසයයි ප්‍රාස්වාසයයි පිළිබඳව මනස සිහියකිනුත් ඉන්නවායි පුජ්‍යලයා ඒක පැත්තක දාන්න ඒක පැත්තක දාන්න බෑ කියලා ධර්ම කාරණාව හරියටම හරියටම සඳහන් කරනවා. ඊට අමතරව ධානයේ තියෙන සැප ඒ පිළිබඳවත් හැම පැත්තකින්ම දැන ගැනීමක් අවශ්‍යයි කියලා සඳහන් කරනවා. ධානයේ තියෙන සැපේ පිළිබඳව. ඒ කොයි ආකාරයෙන්ද ප්‍රථම ධානයේහි අංග පහක් තියෙනවා කියලා පැහැදිලි කරනවා. ප්‍රථම ධානයේ තියෙන අංග පහ තමයි විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා. අපි ඒක කලිනුත් සාකච්ඡා කළා. දෙවන ධානයේදී මුල් අංග දෙක හෙවත් විතක්ක ਵਿਚාර නැහැ. දෙවන ධානයේ විතක්ක ਵਿਚාර නැහැ. ප්‍රීතියයි සෝයයි ඒකාග්‍රතාවයයි විතරක් දෙවන ධානයේ තියෙනවා. ඊළඟට සඳහන් කළා ප්‍රීතිය කියන ධර්මතාවයේ ප්‍රථම හා දෙවන කියන ධාන දෙකේම තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ කමඨහනේ පීති පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති කියන තැන ලැබෙන්නේ ප්‍රථම ධානයේ දෙවන ධානයේට සමවැදිලා ඉන්න අවස්ථාවවලදී ඒ ප්‍රීතිය සමග ආස්වාස සහ ප්‍රාස්වාස දැනගන්න නිසයි කියලා. එහෙම නැත්නම් දෙවන ධානයේදී ඒ ප්‍රීතිය සමග ආස්වාසය ප්‍රාස්වාසය දැනගන්නවා නම් ඒ මේ කමඨහනේ ඉන්නේ. ප්‍රීතිය සමග ආස්වාසයයි ප්‍රාස්වාසයයි දෙක යම් කෙනෙක් මනාව දැනගන්නවා නම් ඒ පුද්ගලයා ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කමඨහන ඇතුළෙමයි. නැත්තම් ප්‍රීතිය දැනගන්නවා ආස්වාසය ප්‍රාස්වාසය දැනගන්නේ නැත්තම් එයා භාග්‍යතුන් වහන්සේගේ කමඨහනෙන් එළියේ ඉන්නේ. ඒ නිසා මනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කමඨහනෙම ඉන්නවා නම් ආස්වාස ප්‍රාස්වාස දෙකත් දැනගනිමින්ම ප්‍රීතියත් දැනගන්නවා. එහෙමනම් එයා ඉන්නේ මේ කමඨහන ඇතුළේ කියලා සෑහෙන්න සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට සඳහන් කරනවා තුන්වෙනි ධානයේදී ප්‍රීතිය නැහැ කියලා. තුන්වෙනි ධානයේදී ප්‍රීතිය කියන ධර්මතාවය නැහැ. හේතුව තමයි පළමු ධානයේදී විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව තිබුණත් දෙවන ධානයේදී විතක්ක ਵਿਚාර නැහැ. දෙවනි ධාන තුන්වෙනි ධානයේදී ප්‍රීතියක් නැහැ. දෙවෙනි ධානයේදී විතක්ක ਵਿਚාර නැහැ. තුන්වෙනි ධානයේදී ප්‍රීතියක් නැහැ. හතරවෙනි ධානයේදී සැපයත් නැතුව යනවා. චතුර්ථ ධානයට යනකොට මේ සැපය කියන ධර්මතාවයත් නැතුව යනවා. සැපය නැමැති ධර්මතාවයේ මුල් ධාන මට්ටම් තුනේදීම තියෙනවා. මුල් මට්ටම් තුනේදීම සැපේ තියෙනවා හතරවෙනි මට්ටමට එනකොට සැපයක් නැතු වෙනවා. අන් ඒ නිසා සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. කියන අවස්ථාවේදී විශේෂයෙන් දැනගන්නවා ධානාසිතේ ඇති සැපය. මේ හතරවෙනි තැනට එනකොට ධානාසිතේ තියෙන සැපය මොකද්ද කියන කාරණාව මනාව ඒ පුජල අවබෝධ කරනවා. ධානාසිතේ තියෙන සැපය තමයි එතන අවබෝධ කරනවා කියලා සඳහන් කරන්නේ. ඒ සමගම ආස්වාසයත් ප්‍රාස්වාසයත් දැනගන්නවා ඒ කාරණාව විස්තර කරලා තියෙනවා කියලා සඳහන්. ඉහතින් විස්තර කරලා තිබ්බේ ඒ කාරණාවයි කියලා සඳහන් කරනවා. කොයි විදිහටද තවත් ඒ කාරණාව පැහැදිලි කරනවා චිත්ත සංකාර පටිසංවේදී පස්සම්භයං චිත්ත සංකාරං කියන පද දෙක තමයි මේ පැහැදිලි කරන්නේ චිත්ත සංකාර පටිසංවේදී පස්සම්භයං චිත්ත සංකාරං ඊළඟට සඳහන් කරනවා දීසු චිත්ත සංකාර පදේසු කියන වචන වලින් පැහැදිලි කරන්නේ දීසු චිත්ත සංකාර පදේසු ඒ සඳහන් කරපු පද වලින් වචන වලින් පැහැදිලි කරන්නේ සංඥාච වේදනාච චේතසික මේ සංඥාවක් වේදනාවක් කියන චෛතසිකයෝ ඒතේ ධම්මා චිත්ත පටිබද්දා ඒතේ ධම්මා චිත්ත පටිබද්දා මේ ධර්මයන් සිතට ප්‍රතිබද්ධයි සංඥා චේතනා කියන ධර්මයන් සිතට ප්‍රතිබද්ධයි සිතත් එක්ක බැඳිලා තියෙන්නේ සංඥා චේතනා කියන ධර්මතාවයන්. හාත්පසින් බැඳිලායි තියෙන්නේ. චිත්ත සංඛාරය. චිත්ත සංඛාරා කියලා මේ චිත්ත සංඛාර වශයෙන් හඳුන්වන්න පුළුවන් හිතත් එක්ක හාත්පසින් බැඳිලා තියෙන නිසා මොන ධර්මතාවයන් දෙකද සංඥාව සහ වේදනාව. හිතත් එක්ක බැඳිලා තියෙන නිසා ඒවට කියනවා චිත්ත සංඛාර කියලා. ඒ නිසා තමයි චිත්ත සංකාර පටිසංවේදී. සිතත් එක්ක මනාව බැඳිලා තියෙන නිසා චිත්ත සංකාරා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි සිත කියන ධර්මතාවයත් එක්ක අනෙකුත් හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් බැඳිලා උපදින ධර්මතාවයක් හැටියටත් හඳුන්වන්න පුළුවන් නිසා නැවත ඒකට චිත්ත සංඛාරා කියලා කියනවා. සංඥාව නම් හඳුනා ගැනීම. අපි සංඥා කියලා කියන්නේ හඳුනා ගන්නවට. ඊළඟට සඳහන් කරනවා මේ සංඥාව උපයෝගී කරගන්නා ධර්මතාවයන් අපි හඳුන්වනවා සත්වයෝ කියලා. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීමනේ. එතකොට සංඥාව උපයෝගී කරගෙන හඳුනාගත්ත දේ සත්වයෝ කියලා හැඳින්නවා. එතකොට ඒ සත්වයෝ කොයි කොයි විදිහට කොයි කොයි විදිහට වර්ග කරලා හඳුනාගත්තද කියන කාරණාව වෙනම සඳහන් කරලා තියෙනවා. දේහි ඉන්නා සත්වයෝ ගොඩෙහි ඉන්නා සත්වයෝ දැන් අපි වෙනස් කරගත්ත දියේ ඉන්න සත්තුයි ගොඩේ ඉන්න සත්තුයි දැන් මේ සංඥාවෙන් දැකලා හැඳිනුවේ මාළුවෙක් ගොඩේ ඉන්නවා දැක්කොත් අපි හොඳටම දන්නවා මේගොල්ලෝ ඉන්නේ වතුරෙමයි කියලා අපි මුවෙක් ගෝණෙක් වතුරේ ඉන්නවා දැක්කොත් පා වෙලා යනවා හරි මෙරලා යනවා හරි අපි දන්නවා මෙයා වතුරේ ඉන්න කෙනෙක් නෙමෙයි ඒ හින්දා මෙයාට වතුර ඕනෑවට වඩා වරොත්තු දෙන්නේ නැති නිසා තමයි මැරිලා ඉන්නේ මාළුවා ගොඩට ආවම මැරෙනවා මුවා ගෝනා වගේ ඒ සත්තු වතුරට ගියහම මැරෙනවා. එහෙනම් අපි හඳුනා ගන්නවා ඒ හින්දා මේ කට්ටිය ගොඩ ඉන්න අය මේ කට්ටිය වතුරේ ඉන්න අය. එහෙම හඳුනා ගැනීමක් බෙදීමකට ලක් කරනවා. නැවත සඳහන් කරනවා තිරිසන් මිනිස්ය වෙනම හඳුනා ගන්නවා. දියේ ඉන්න සත්තුත් ගොඩේ ඉන්න සත්තුත් තිරිසන් මිනිස්ය කියලා ආයේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් සංඥාවක් සංඥාවෙන් හඳුනාගත්තේ මිනිසා වෙනම හඳුනා ගන්නවා තිරිසනා වෙනම හඳුනා ගන්නවා. මුලින් දිය ගොඩ කියලා හඳුනාගත්තා. දැන් මිනිස්සු තිරිසන් කියලා හඳුනාගත්තා. ඊළඟට මිනිසුන් අතරත් හඳුනා ගන්නවා උසස් අය පහත් අය. සුරූපී විරූපී ගුණවත් නුගුණවත් ඥානවන්ත අඥාන දුප්පත් පෝසත් මේ ආදි වශයෙන් මිනිස්සුත් කොටස් කොටස් වලට බෙද බෙදා අපි හඳුනා ගන්නවා. ඊළඟට බාල තරුණ මහලු ආදි වශයෙන් කොටස් කොටස් වලින් හඳුනා ගන්නවා. ඉන් පසුව ආයෙත් ඒක බෙදෙනවා. මගේ මිතුරන් මගේ හතුරන් මිනිස්සු බෙදෙනවා. මේ මිනිස්සු මගේ මිතුරෝ. මේ මිනිස්සු මගේ මිතුරෝ නෙමෙයි. එහෙම නැත්නම් මේ මිනිස්සු මගේ හතුරෝ. දැන් අපහු මිනිස්සු බෙදලා හඳුනාගත්තා. මිතුරන්, හතුරන් ආදී වශයෙන් ආයෙ බෙදුවා. එහෙම බෙදලත් මගේ හොඳ මිතුරන් මගේ සාමාන්‍ය මිතුරා මිතුරු ආය දෙකට බෙදෙනවා. හොඳම මිතුරෝ සහ සාමාන්‍ය දැන හැඳුනුම් ගමක් කතා බහ කරන සාමාන්‍ය මිතුරෝ කියලා ආයෙත් බෙදා ගන්නවා. ඊළඟට සඳහා ඉන්පසුව මගේ ඥාතීන් සහ ඥාතීන් නොවන අය. නෑයෝ නොනෑයෝ කියලා ආයෙ කොටස් වලට බෙදෙනවා. ඊළඟට සඳහන් කරනවා එහෙමත් බෙදලා මේ අපේ પરම්පරාවේ අය මේ අපේ පවුලේ අය නෑදෑයෝ තමයි එහෙම නැත්නම් මිතුරෝ තමා මේ කට්ටිය පවුලටම සම්බන්ධ අය. හැබැයි මේ කට්ටිය මිතුරු වුණාට පවුලට සම්බන්ධ අය පවුලට සම්බන්ධ අය නෙමෙයි කියලා ආයෙත් බෙදෙනවා. ආයෙත් ඊළඟට බෙදාගෙන යනවා. දැනගන්නවා හඳුනා ගැනීම සඳහා මේ බෙදීම තුල පවුලේ අය පරම්පරාවේ අය ආදි වශයෙන් මේ දැන ගැනීම වශයෙන් හඳුනා ගැනීම වශයෙන් තව තවත් කොටස් කොටස් වලට බෙදෙනවා. ඊළඟට ආයේ වර්ණ වශයෙන්ුත් බෙදනවා. කොහොමද වර්ණ වශයෙන් බෙදන්නේ? එතන සඳහන් කරනවා නිල් පාට, කහ පාට, රතු පාට. තවත් වර්ණ තියෙනවා. ඉතින් මේ නිල්, කහ, රතු ආදි වශයෙන් අපි හඳුනා ගන්නවා. මේක නිල් පාටයි. කාට හරි යමක් කඩේකින් ගේන්න කිව්වොත් අපි කියනවා ඔතන තියෙන වගේ නිල් පාට එක අරන් එන්න. වර්ණ වශයෙන් හඳුනා ගැනීමක් ගැන අපි කියනවා නිල් කහ රතු ආදී වශයෙන්. ඊළඟට ඒක තවත් තහවුරු කරගන්න වෙච්චාම අපි කියනවා උතන තියෙන කහ පැහැයට හුරු ඒක අරන් එන්න. නිල් පැහැයට හුරු ඒක අරන් එන්න. ඒතකොට නිල් පැහැයම නෙමෙයි. නිල් පැහැයට හුරු වගේ. කහ පාටට හුරු වගේ. අන් ඒකෙන් අරගෙන ඉන්න කියලා අපි ආයෙ කියනවා. ඊළඟට සඳහන් කරනවා නිලට රතට කොලට සමානයි. එහෙමත් සඳහන් කරනවා. මේ ආදි වශයෙන් යමක් හඳුනා ගැනීමට උපයෝගී කරගන්නා ධර්මතාවයන්ට සංඥාව කියලා කියන බව පැහැදිලි කළා. ඊළඟට වේදනාව නම් එහි තිබෙන සැප සහිත බව, දුක් සහිත බව, එහෙමත් නැත්නම් සැපක් දුකක් නැති කියන මේ සරල වශයෙන් හඳුන්වන සැපක් දුකක් නැති මේ తত্ত্বය නමුත් සඳහන් කරනවා සාමාන්‍ය කෙනෙකුට මේ සැපත් දැනෙනවා දුකත් දැනෙනවා. නමුත් මේ සැප දුක නැත්නම් අදුක්කම සුඛ කියන කාරණාව දැනගන්න නම් හොඳ ප්‍රඥාවක් ඕනේ කියලා. එහෙම නැති කෙනෙකුට ඒක තේරුම් ගන්න තේරුම් ගන්න අපහසු වෙනවා. ඒ නිසා සඳහන් කරනවා යම් දෙයක් හඳුනනකොට සමහර දේවල් දැක්කහම ඒ තරම්ම ඒක හිතට දැනෙන්නේ නැහැ. සමහර දේවල් දැක්කම ඒ තරම් දැනෙන්නේ නැහැ. නමුත් තවත් දේවල් දුටුවහම ඒක හොඳට හිතට දැනෙනවා. අපි කියමු යම් දෙයක් දැක්කහම ඊටාම අප්‍රියතාවයකට අපිපත් වෙනවා. කොයි වගේ දේවල් දැක්කහමද අප්‍රියතාවයකට? සමහර වෙලාවට සමහර දේවල් දැකලා සතුටු වුණා, සමහර දේවල් දැකලා අප්‍රිය වුණා. අපි අපි කියමු අපි සර්පෙක් දැක්කා. අපිට ඒක මහා ප්‍රිය සහගත හැඟීමක් ඉපදුනේ ඉපදුනේ නැහැ. පණුවෙක් දැක්කා. අපිට ප්‍රිය බරක් තිබුණේ නැහැ. ඇතම් කුරුමිනියෙක් දැක්කා. අපිට ප්‍රිය බවක් ඉපදුනේ ඉපදුනේ නැහැ. ඒ වගේ සමහර දේවල් දැකලා සතුටක් ඇති වෙන්නේ නැහැ. සමහර දේවල් දැක්කහම මහ පුදුම ප්‍රිය බවක් පුදුම සතුටක් උපදින්න පටන් ගන්නවා. මේ මෙය ඇහැට රූප හැටියටත් කනට ශබ්ද හැටියටත් මේ ප්‍රිය අප්‍රිය බව ඇති වෙනවා. ඇහැට රූපයක් හැටියටත් ඇති වෙනවා ඒක. දැන් සමහරට රූපේ දැකලා නැහැ. හඬ විතරයි අහුනේ. ඒකෙත් ප්‍රිය අප්‍රිය බවක් ඇති වෙනවා කියලා සඳහන් කරනවා. අපි සමහරට මොනරෙක් ඇහෙන් දැක්කහම හරි ප්‍රියයි. අපි කෑ ගහනවා වුණාම අපි ඒකට එච්චර ප්‍රිය නෑ. සර්පෙක් වයි කෑ ගහනවා වුණාම ඒකට ප්‍රිය නෑ හැබැයි රූපේට ප්‍රියත් නෑ සර්පෙක් දැක්කහම. නමුත් මොනරෙක් දකින්න හරි ඇහැට හරි ප්‍රියයි, ශබ්දයට ප්‍රිය, ශබ්දයට සමහරට ප්‍රිය නෑ. ආන් ඒ නිසා සඳහන් කරනවා දැනුත් අපි හැම වෙලාවෙම අපේ ජීවිතේ මේ ප්‍රිය අප්‍රියතාවයත් එක්ක සාමාන්‍ය ලෝකයේ ගැටි ගැටි ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් දැකින ප්‍රියතාවයයි අප්‍රියතාවයයි එක්ක අපි ගැටෙමින් ගැටෙමින් ජීවත් වෙනවා. අපි අතීතයේත් එහෙම ජීවත් වුණා. අතීත භවවලත් අපි එහෙම ජීවත් වුණා මේ භවයේත් අපි එහෙම්මම ගැටි ගැටි ජීවත් වෙනවා. අන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන හැටියට ඒ පුද්ගලයා මන්ද බුද්ධික පුද්ගලයෙක්. භාග්‍යතුන් වහන්සේ හැටියට ඒ පුද්ගලයා මන්ද බුද්ධිකයි. අපිත් මන්ද බුද්ධික කියන පිරිසක් ඉන්නවා. හොඳ සිහි කල්පනාවක් නැති අය අපි ඒකට කියන මන්ද බුද්ධිකෝ කියලා. භාග්‍යතුන් වහන්සේගේ හැටියට අපිත් මේ සිහි කල්පනාවක් නැති අය තමයි. අපිත් මන්ද බුද්ධිකයි. ඒ කාරණාවට කරුණුත් මෙතන සඳහන් කරලා තියෙනවා. මේ එදිනෙදා ජීවිතේ අපි කරගෙන යන දේවල් ඉගෙන ගන්නවා, ගෙවල් දොරවල් හදනවා, රැකියා හොයනවා, මේ අමුදරුව පෝෂණය කරනවා, ඒ දේව ඒගොල්ලන්ගේ ඕනෑපාකම් සම්පූර්ණ කරනවා. මේ දේවල් සම්පූර්ණ කර කර සම්පූර්ණ කර කර කාලය ඔහේ ගෙවිලා යනවා. දන්නේම නැතුව කාලේ කාලේ ගෙවිලා ගිහිල්ලා. ආන් ඒ නිසා සඳහන් කරනවා අර අපි කලින් අකමැති වෙච්ච අය කුරුමිනියට අකමැති වුණා. සර්පයාට අකමැති වුණා. මොනරගේ හඬට අකමැති වුණා. කපුටෙක් අකමැති වුණා. උණහපුළුවෙක් දැකලා අපි අකමැත්තක් ඇති කරගත්තා. මෙන්න මේ ජීවිතවලට මේ විදිහට කටයුතු කර කර හිටියොත් අකමැති වුණත් අපිට යන්නම යන්නම වෙනවා. අද අකමැති වුණාට මට කුරුමිනියෙක් වෙන්න වෙන්නම වෙනවා. මට සර්පයෙක් වෙන්නම වෙන්නම වෙනවා. මට පණුවෙක් වෙන්නම වෙනවා. නමුත් අද කැමති නෑ. ඒ තැන් වලට යන්න අකමැති නම් එහෙම කෙනෙක් වෙන්න අකමැති නම් කොයි විදිහට ජීවත් වෙන්න ඕනේද? මෙන්න මේ මන්ද ප්‍රඥ මට්ටමින් මිදිලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ප්‍රඥාව කියන මට්ටම අරගෙන ඉස්සරහට යන වීරය කෙරුවොත් නම් මෙතනින් ගැලවෙන්න පුළුවන්. එහෙම නැත්නම් නම් ගැලවෙන්න ගැලවෙන්න බෑ. අත් දෙක නැතුව අසරණ වෙච්ච ජීවිතයක් ලැබෙන්න පුළුවන්. කකුල් නැතුව ආසරණ වෙච්ච ජීවිතයක් ලැබෙන්න ලැබෙන්න පුළුවන්. උඩු බැලිය අතට හැරුණොත් ආපහු අනිත් පැත්තට හැරෙන්න බැරුව එහෙම්මම වේලිලා මෙරළ යන කුරුමිනි ආදී ජීවිතයක් වෙන්න පුළුවන්. ඒකෙන් මිදෙන්න මාර්ගයයි මේ වාග්යතුන් හසේ දේශනා කරලා තියෙන්නේ. සර්පේකට අත් දෙකක් නැහැ කකුල් දෙකක් නැහැ. ඒ වුණාට කෑම එපෙයි. ඒ නිසා ඉතින් මොනවා හරි කෑමක් කොයි ආකාරයෙන් තිබ්බත් ගිලින්න සිද්ධ වෙනවා. සමහරට ඒක ගිලලා පොඩි කරගන්න තවත් තැනකින් රින්ගනකොට ඇටකටු අං තමන්ගේ ශරීරයේ සිදුරු කරගෙන එළියට මතුවෙන්නත් පුළුවන්. නමුත් මොනවා කරන්නද? කොහොම හරි පවතින්නේ ලෝකෙ හොඳ කරන්න බැරි බඩගින්නේ නේ. ලෝකෙ හොඳ කරන්නම බැරි රෝගය. භාග්‍යතුන් හසේ රෝගය ගැන වෙනම සඳහන් කරලා තියෙනවා. අපි ඉස්සරහට රෝගය ගැන වචන දෙක තුනක් සිහිපත් කරමු මේ දේශනාවේදී. ඉතින් මේ ආදී වශයෙන් මේ දුක් වලට අනාගත ජීවිතවල අපිට පාත්‍ර වෙන්න තියෙන ඉඩකඩම වැඩි කලින් පාත්‍ර නුණා නෙමෙයි. කලින් ඕන තරම් පාත්‍ර වුණා. අනාගතෙත් එහෙම වෙන්න වෙන්න පුළුවන්. ඒ නිසා සඳහන් කරනවා මේ ගමන නවතින්නේ නැහැ. මේ ගමන නවතින්නේ නැත්තේ ඇයි? විවිධාකාරයෙන් අකුසල් රැස් කරන නිසා කර්මානුරූපව අපි ඒ ඒ ආත්මවල ඒ ඒ ආත්මවල ඒ ඒ විදිහට අපි කැමති වුණත් නැති වුණත් මේ පංචස්කන්ධය හද හදා හද හදා අපි යනවා. අන් ඒ නිසා මේ පංචස්කන්ධය ආරක්ෂා කරන්න දරන ප්‍රයත්නය නිසා විශේෂ දුක් වලට සැප වලට මූණ පාන්න සිද්ධ වෙනවා. මේ උපාදානස්කන්ධය ආරක්ෂා කරන්න යොදන ප්‍රයෝග නිසා සැප වලට සහ දුක් වලට මේ දෙක දෙකටම අපි කලවෙමින් මූණ පානවා. සංසාරේ සැප විතරක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේ අපිට කවදාවත් එයින් මිදෙන්න කියලා දේශනා කරන්නේ නෑ දුකයි සැපයි දෙකම මිශ්‍ර වෙවි මේ ගමන තියෙන්නේ. සැප විතරක් තිබුණා නම් මිදෙන්න අවශ්‍ය නෑනේ. නමුත් මේකේ සැපට වඩා බොහොම දුක් තියෙනවා. ඒ හින්දා තමයි මේ මිදෙන්න උත්සාහ කරන්න කියලා දේශනා කළේ. සංසාරයේ දුක සැප මිශ්‍රයි. ඒ නිසා මිදෙන්න කියලා පැහැදිලි කළා. ඊළඟට සඳහන් කරන පින්නතනේ මේ ලැබුණ ජීවිතය මේ ශ්‍රේෂ්ඨ ජීවිතය ලැබිලත් බුද්ධාන්තරයක් මුණ ගැහිලත් ශ්‍රී සද්ධර්මයේ ලැබිලත් ෂණ සම්පත් ලැබිලත් මනාව වූ ප්‍රඥාව ලැබිලත් ඒකෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්නේ නැත්තම් කෙනෙක් ඒ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයෙන් සසරින් එතර යන්න කෙනෙක් කල්පනා කරන්නේ නැත්තම් ඒක දවසින් දවස දවසින් දවස පස්සට යනවා අනික් ලෞකික අවශ්‍යතා දවසින් දවස දවසින් දවස ඉස්සරහට එනවා නම් ඒ පුජ්‍යලයා මේ එක මොහොතකට පස්සට දාපු කාරණාව අනාගත ජීවිත කෝටි කීයක පස්සට ගියාද කියන කාරණාව දන්නේ අද පස්සට දාපුවාම. අද සිල් ගන්න තියෙන දවසේ වෙනත් වැඩක් කියදලා අද සිල් ගන්නෑ. කල්පනාවක් තියෙනවා ඊළඟ පොයට සිල් ගන්නවා කියලා. නමුත් ඊළඟ පොයට සිල් ගන්න බැරි වේද පුළුවන් වේද දන්නේ නෑ. නමුත් සසරින් මිදෙන්න තියෙන අවස්ථාවයි අද මේ කල් දැම්මේ. ඒ කල් දාපු නිසා කොච්චර කාලයක් ඒක කල් යයිද කියන කාරණාව නම් හිතාගන්න හිතාගන්න බෑ කොච්චර කාලයක් කල් යයිද කියන එක. අන්න ඒ නිසා සඳහන් කරනවා පසුවට දැමූ කාලයේ ආත්ම 100ක්ද 1000ක්ද කෝටියක්ද කල්ප ගණනක්ද කියන කාරණාව හිතාගන්න බැරි බව. ඒක අසංඛ්‍ය ගණනක් වෙන්නත් පුළුවන්. ඔය අතර විඳින්න තියෙන දුක්ඛන්දරාවල් කොයිතරම් වෙයිද? අර එක මොහොතයි පස්සට දැම්මේ. නමුත් ඒක අනාගත ජීවිත කෝටි ගණනක් වෙච්චාම විඳින්න හම්බෙන දුක්ඛන්දරාව කීපාරක් බෙලි කැපෙන්න වෙයිද? කීපාරක් උණු වතුරේ තැම්බෙන්න වෙයිද? සමහර ජීවිතේ එහෙමත් වෙනවා. උණු වතුරේ දාලා තම්බලත් ගන්නව මරන්නේ නැහැ. වතුරේම දාලායි තම්බන්නේ. සමහර ජීවිත තියෙනවා. සමහර මාළුවෝ එහෙම උයන ක්‍රම තියෙනවා දැන් ওই ජපානයේ වගේ රටවල් වල. මාළුවා බැදලා මේසෙට ගෙනල්ලා තියෙන කොටත් මාළුවාට පණ තියෙන්න ඕනේ. පණ තිබ්බේ නැත්තම් මාළුවා බැද්ද මිනිස්සයා මාළුවාගේ මුදල ගෙවන්න ඕනේ. කෝකියා පරාදයි වෙලා තියෙනවා. එහෙම උයන්න ඕනේ. ගැඹුරු තෙලේ දාලා බදින්නේ. බරල් කපලා පිළිපොතු රැහැලා මේ ඔක්කොම කරලා මැරෙන්න ඉස්සෙල්ලා තෙල් මිරිස් ඔක්කොම ගල්වලා ගැඹුරු තෙලේ දාලා බදින්නත් ඕනේ. පිඟාන ගෙනල්ලා මේසෙට තියාම එක්ක වලිග හොලවන්න ඕනේ නැත්නම් ඇහැ කරකෝල බලන්න ඕනේ. එහෙම ක්‍රම තියෙනවා. ලංකාවෙත් එහෙම මාළු බදින ආපනශාලා කීපයක් ලංකාවේ තියෙනවා. මොකද ඒ අනුභව කරන අය කැමැත්ත දක්වන්නේ එහෙම එයා පණ පිටින් ඇස් කරකෝ කරකෝ බලන වෙලාවට කඩ කඩ අනුභව කරන්න. ඒක පුදුම මානසිකත්වයක්. ලංකාවෙත් එහෙම එහෙම තැන් කීපයක් දැන් තියෙනවා. ඉතින් එතකොට අර පස්සට දාපු කාලත් වල ඔය වාගේ ආත්ම කීයකට මං ගොදුරු වෙයිද? නේද? පණ පිටින් බැදෙන්නත් වෙයි. සමහර රටවල සර්පියෝ වගේ සත්තු. ඒගොල්ලොත් එහෙමයි පණ පිටින් උණු වතුරේ දාලා මේ මෙහෙම කරලා අල්ලහම හැම ඔක්කොම ගැලවිලා යනවා. ඉතින් පණ පිටින්මයි. ඒකට අපි මේ වෙනකොට සසර ඒ වාගේ ආත්ම කීයක දුක් විඳලා ඇද්ද අද අමතක වෙලා තිබුණාට. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කළේ ලැබිච්ච අවස්ථාව නම් මගහරින්න එපා. තමන්ට සසරින් මිදෙන්න ප්‍රයෝජන ගන්න තියෙන අවස්ථාව වෙන කිසිම හේතුවක් නිසා ඒක අතාරින්න අතාරින්න එපා ඒ අවස්ථාව. ඒ සඳහාම ප්‍රයෝජනෙට ප්‍රයෝජනෙට ගන්න ඒක කල්දදා යන්න ගියොත් අපිට දුකම තමයි අයිති වෙන්නේ. අන් ඒ නිසා පැහැදිලි කළා මේ මහා සාගරයේ කොයිතරම් ලොකු වුණත් අපිට විඳින්න වෙන දුක්ඛන්දරාව නම් ඊට වඩා ලොකුයි කියලා. මේ එක මොහොතක් කල් දැම්මහම සාගරයේ කොයිතරම් විශාලද එක මොහතක කල් දැමීම නිසා විඳින්න වෙන දුක්ඛන්දරාව ඒ සාගරයට වඩා විශාලයි කියලා. ඒ තරම් දුක් සාගරයක කිමිදෙන්න සිද්ධ වෙනවා. එක මොහතක් අත්හැරීම තුල. ඒකනේ අක්කන සූත්‍රයේ මොහත ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ලෝකේ තියෙන Tamanට හම්බ හොඳම මොහත තමයි මේ හම්බෙලා තියෙන මොහොත. මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඊළඟ මොහොතේ මට පින් කරන්න බැරි වෙන්න පුළුවන් ඒක තමයි සංසාර ජීවිතේ හැටි. ඒ නිසා සඳහන් කරනවා පින්නතනේ මේ අතීතයේ අපි කොයිතරම් ඉපදිලා තියෙනවද කියන එකට භාග්‍යතුන් වහන්සේ උදාහරණයක් පැහැදිලි කරනවා. ඔය මහසાગරයේ යම්සේ ජල කඳක් තියෙනවා නම් ඒ ජල කඳට වැඩිය අපි ඉපදිච්ච ආත්මවල කිරි බීලා තියෙනවා කියලා. මහමෝද මතකයිනේ හැමෝටම. වෙරළට ආසන්න වෙනකොට මහ රැලි පෙරලි පෙරලි හඬ නග නගා වෙරළට එන හැටි. එතකොට මේ මේ ජල කඳ නිල්ම නිල් පාට රැලි පෙරලෙනවා වගේ සුදුම සුදු පාටට මේකේ කිරිම පෙරලෙන්න ගත්තනම් එhmenan මම් බීපු කිරි ප්‍රමාණය ඔය පෙරලෙන සාගරයේ තියෙන ජලයට වඩා වැඩි කියලා දේශනා කරන්නේ මේ ਸਰුවඥතා ඥාණයෙන් දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේට වරදින්නේ නැහැ. රහතන් වහන්සේටත් වරදිනවා. රහතන් වහන්සේටත් වරදින්න පුළුවන්. ඒක කෙනෙකුට ප්‍රශ්නයක් හැටියට මිත්‍යා දෘෂ්ටියක් බවට පත්වෙයිද දන්නේ රහතන් වහන්සේටත් වරදිනවා කියලා කියහම. මොකද රහතන් වහන්සේට නෑනේ බුදුරජාණන් වහන්සේට තරම් තිබුණ ඥානයක්. ਸਰවඥතා ඥානය රහතන් වහන්සේට නැති නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු තරම් කරුණු පැහැදිලි කරන්න උන්වහන්සේට උන්වහන්සේට බෑ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ කාරණාව සම්බන්ධයෙන් උන්වහන්සේට තියෙන දැනුම අඩු නිසා උන්වහන්සේට වරදින්න පුළුවන්. අර එක කාරණාවක්ම ධර්මයේ සඳහන් කරනවා. ඒක උපාසිකාවක් රහතන් වහන්සේලා දෙන්නෙකුට පෞද්ගලික දානයක් දෙනවා. රහතන් වහන්සේලා ඒ උපාසිකාවට කියන්නේ රහතන් වහන්සේ නමක් කියනවා මේ දානි දුන්න නිසා අනාගත ජීවිත 1000ක් ශාපිපාසාදී දුකෙන් නිදහස් වෙනවා කියලා. ඒ කාට දානයක් දුන්නේ හින්දාද? රහතන් වහන්සේට දානයක් දීපු නිසා. නමුත් දැන් අපේ පින්නතුන් දන්නේ නැද්ද? රහතන් වහන්සේට දානයක් දුන්න නිසා අනාගත ජීවිත 1000කට වඩා අපි සබ්බාසාදී දුකෙන් මිදෙන බව අපි දන්නවා. අපි දන්න හැටියට තෙරුවන් සරණක් නැති, පන්සිලුත් නැති දුස්සීල මිනිහෙකුට බත් වේලක් ලැබලා දුන්නාම අනාගත ජීවිත 1000කට අපිට විපාක හම්බ වෙනවා. අපි දන්නේ එහෙම. නමුත් රහතන් වහන්සේ අතන උපාසිකාවට සඳහන් කළේ එහෙම. මගට එනකොට අනික් රහතන් වහන්සේ මේ රහතන් වහන්සේට කියන ආයුෂ්මතුනි ඇයි අනාගත ජීවිත 1000ක සාපිපාසාදී දුකින් නිදහස් වෙනවා කියලා කිව්වේ මට පේනවා ඇය අනාගත ජීවිත 10000ක නිදහස් වෙනවා. අනික රහතන් වහන්සේ කියන ස්වාමීනි මට පෙනුනේ මට පෙනුනේ 1000යි. එතකොට උන්වහන්සේ මුසාවක් දේශනා කළාද? උන්වහන්සේගේ ඥාන මට්ටමට පෙනුනේ ඇය අනාගත ජීවිත දාහක නිදහස් වෙන බවයි. අනික් රහතන් වහන්සේගේ ඥාන මට්ටමට පේනවා නෑ ඇය අනාගත ජීවිත 10000ක නිදහස් වෙනවා. දෙන්නට කරුණු දෙකක් වෙනිච්ච නිසා තමන් ඉන්න විහාරස්ථානයට ගිහිල්ලා එතන ලොකු ස්වාමීන් වහන්සේගෙන් අහපුවම ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා නෑ ඇය අනාගත ජීවිත ලක්ෂකින් නිදහස් වෙනවා. දැන් තුන් දෙනාට ආකාර තුනක් පෙනුණා. තවත් කෙනෙකුගෙන් අහමු කියලා තවත් ශාසනයේ තාම වික්ත ප්‍රතිබල කෙනෙකුගෙන් අහපුවම සඳහන් කළා වැරදි තුන් දෙනාම දඬුවම් කරගන්න. තුන් දෙනාම දඬුවම් විඳින්න ඕනේ. උන්වහන්සේ මතක් කරලා දෙනවා ඇයි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරලා දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. මොකක්ද ඒ සූත්‍රය? දක්ෂිනා විභංග සූත්‍රය. දක්ෂිනා විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා නේද? තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රකින්න කෙනෙකුට ආහාර වේලක් දානය කෙරුවොත් අනාගත ජීවිත අසංකේයක සාපිපාසාදී දුකින් නිදහස් වෙන බව. එහෙනම් ඔබ වහන්සේලා රහතන් වහන්සේලා සෝවාන් ආර්ය ශ්‍රාවකයාට දුන්න දාණයෙන් නිදහස් වෙන ප්‍රමාණය ප්‍රමාණ කරලා නැත්නම් ඔබ වහන්සේලාට දුන්න ප්‍රමාණය ප්‍රමාණ කරන්න ප්‍රමාණ කරන්න බෑ කියලා මතක් කරලා දෙනවා දක්ෂිනා විභංග සූත්‍රය ගැන. එහෙමනම් අර රහතන් වහන්සේලා එක එක්කෙනාගේ ශක්ති ප්‍රමාණයෙන් එක එක්කෙනා දැක්ක ප්‍රමාණයයි අර සඳහන් කරලා තිබුණේ. එහෙනම් රහතන් වහන්සේට වරදින්න පුළුවන්. නමුත් ਸਰුවඥතා ඥාණයට වරදින්නේ වරදින්නේ නැහැ ਸਰුවඥතා ඥාණයෙන් තමයි මේක හරියටම දේශනා කළේ. රහතන් වහන්සේ ඔබට මට වඩා අපිට ළඟා වෙන්නවත් බැරි තරම් මහා ඥාන ශක්තියකයි ඉන්නේ. නමුත් උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ਸਰුවඥතා ඥාණය ළඟ දූවිලි අංශුවක් තරම්වත් වටින්නේ වටින්නේ නැහැ. එහෙනම් ਸਰුවඥතා ඥාණයෙන් දැකලා තමයි මේ දේශනා කරන්නේ අපි අනාගත ජීවිතයේ බීලා තියෙන කිරි ප්‍රමාණය මහසાગරයේ ජලයට වඩා වැඩි කියලා ඒකේ සැක හිතන්න දෙයක් ඇත්තෙම ඇත්තෙම නෑ මහමුහුද දිහා බලාගෙන විවේකීව නිමාඩුව කල්පනා කරන්න තියෙන්නේ මේ තරම්ම කිරි බීවද සංසාරي කියලා. එහෙමනම් එතන සඳහන් කරලා තියෙන්නේ මේ පණු පළඟ බලු බලල් වෙලා ආත්මවල බීපු කිරි ගැන නෙමෙයි. වෙනත් කාන්තාවක අම්මා කරගෙන බීපු කිරි ගැනත් නෙමෙයි. මේ ජීවිතේ මගේ අම්මා කවුද? මගෙන්ම සංසාරේ මම බීපු කිරි ගැනයි මේ කතා කරන්නේ. එතකොට වෙන අයගෙන් බීපු කිරිත් එක්ක මොනතරම් සාගර පිළිලැද්ද? එක අම්මා කෙනෙක්ගෙන් බීපු කිරි ප්‍රමාණයයි මේ ජීවිතේ මගේ අම්මගෙන්ම මේ සසර පුරාම බීපු කිරි ප්‍රමාණයයි. හැබැයි මගේ අම්මත් තිරිසන් වෙන්න ඇති, ඊරියක් වෙන්න ඇති, වැස්සියක් වෙන්න ඇති. ඒ කාලේ ඇගෙන් බීපු කිරි ගැනත් නෙමෙයි කතා කරන්නේ. ඇය මිනිස්්‍ය වෙවි ඉපදිච්ච ආත්මවලම ඇගෙන් බීපු කිරි ගැනයි කතා කරන්නේ. අපි එක ආත්මයක් මිනිස්්‍ය වෙනකොට කෝටි ගණන් ආත්මවල වෙනත් ජීවීන් වෙලා තමයි ඉපදිලා තියෙන්නේ. මනුස්ස ජීවිතේ එච්චරම දුර්ලභයි. එහෙනම් මේ සංසාරේ මෙච්චර ඈතට මෙච්චර දුරට ඇයි මේ ගිහිල්ලා තියෙන්නේ? මේ ගිහිල්ලා තියෙන්නේ මේන් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාවෙන් නිවන් දකින්න එක ටිකක් පැත්තට කරලා ලෞකික පැත්තට වැඩියෙන් බර වෙනවා. නිවන තල්ලු කරනවා මේ වැඩේ ඊට වඩා වටිනවා වගේ දෙනවා. ආන් ඒ නිසා එළඹිච්ච මොහොත අහු කරන්න එපා. ඒ මොහොතින් ගන්න තියෙන ප්‍රයෝජනේ අනික් සියල්ල අතහැරලා දාලා ඒ ප්‍රයෝජනේ ගන්න. ලක්ෂයක් පාඩු වුණාට කමක් නැහැ. මෙතනදි කරන ආයෝජනය ඊට වඩා ඊට වඩා වටිනවා. ඔබ අනාගත අතීතයේ ඔබ ඒ තරම්ම ආයෝජනය කරපු අය. මේ ජීවිතේ මේ විපාක දීලා තියෙන්නේ පෙර කරපු ආයෝජනයයි. ඒ ආයෝජනය කොහෙද අපි කෙරුවේ? බුද්ධ ශාසනයක මිසක් වෙන කිසි තැනක ඒ ආයෝජනය කරන්න ආයෝජනය කරන්න බෑ. එකයි ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ මහා සංඝරත්නය ගැන සඳහන් කරනට එහෙම සඳහන් කරා. මේ අද අපේ ගෙදර මංගල උත්සවයක්. මේ මංගල උත්සවයට දැන් මේ නෑදෑයෝ දැන් කෑමට වාඩි වෙන්න ලෑස්ති. මේගොල්ලන්ට මේ වෙලාවේ මේ කෑම මේ සිදුන්නේ නැත්තම් මොනව අහන්න සිද්ධ වෙයිද? මගේ දරුවාගේ මංගල අවස්ථාව දරුවාට ඒක මොන තරම් අවමානයක් වෙයිද? ඒ වෙන අවමානයක් වෙච්චාවේ කියන කෙනෙක් කියන දෙයක් කෙරුවාවේ මේ වෙලාවේ මගේ කෑම වේශය ආර්ය මහා සංඝයාට දෙන්න තියෙනවා නම් මම ඒක දෙනවමයි. මට මේ අවමානෙන් වැඩක් නෑ. මම මේගොල්ලොන්ගේ හිත හදලා ලබන ආයෝජනය වෙන එකක්. නමුත් මේ කෑම වේශ ශාසනයට පූජා කරපු නිසා අනාගතයට මට හම්බ වෙන ආයෝජනේ කෝටි ගණන් ප්‍රකෝටි ගණන් වලින් නොලැබෙන බව මම හොඳටම දන්නවා ඊට වඩා ඊටාම ඉහළයි කියලා. ආන් ඒකයි මේ ලැබෙන අවස්ථාව මගහරින්න මගහරින්න එපා. මොකද සාසනයෙන් විතරයි මේ අවස්ථාව ලබන්න පුළුවන්කම අපිට තියෙන්නේ.